දරුවන් සරණයි දෙනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති 9ක් මුළුල්ලේම අපි සාකච්ඡා කරන්නට යෙදුනේ බෝධිපාක්ෂික ධර්මයන්හි මූලික කරුණු හතරක් පිළිබඳව වීරය uh, ඒ වගේම uh, සතිය ඊළඟට uh, ඒකාග්‍රතා ප්‍රඥාව ඒකාග්‍රතාවය කියන මේ කාරණා හතර පිළිබඳව. අද දවසේ අපි කතා කරන්නේ සද්ධාව පිළිබඳව. සද්ධාව තමයි ඊළඟට අපි අර මුලින් පැහැදිලි කරගත්තා විවිධ දැන් මේ කරුණු 40 37ක් හැටියට බෝධිපාක්ෂික ධර්ම 37ක් හැටියට පැවතුනාට ඒවා ධර්ම වශයෙන් 14ක් හැටියට ගොනු වෙනවා. එතකොට මේ ධර්ම 14ක් වෙන්නේ ඇයි? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ காரணා බහුලව යෙදෙන නිසා. එතකොට මේ காரணා පහෙන් අපි කරුණු හතරක් මේ වෙනකොට සම්පූර්ණ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. පසුගිය සති දෙකේ අපට ධර්ම සාකච්ඡාවක් කරන්නට අවකාශ ලැබුණේ නැහැ. ඊට පෙර සතියේ අපි සාකච්ඡා කරලා නිමාවටපත් කළේ ප්‍රඥාව කවර අවස්ථාවලද යෙදෙන්නේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට කියන බව. ඒ පිළිබඳව අපි සාකච්ඡාව ඒ දිනේදී නිම කළා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි පස්වෙනි කාරණය සද්ධාවයි. සද්ධාව අවස්ථා දෙකක යෙදෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සහ බල ධර්මයක් වශයෙන්. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සද්ධාව සද්ධාව කියලා කියන්නේ මූලිකම කාරණයක් සද්ධා බීජක් සද්ධාව තමයි මූල බීජය වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති මේ විදිහට ශ්‍රද්ධාව ඇති තැනත්තා තමයි ගුරුවරුන් වෙත පැමිණෙන්නේ එහෙම නැත්නම් වික්ෂුන් වහන්සේලා වෙත ආර්ය ශ්‍රාවකයා වෙත පැමිණෙන්නේ පැමිණලා ඊට පස්සේ තමයි අසුරු කරන්න පටන් ගන්න ඊට පස්සේ තමයි ධම්ම අසන්නේ ධම්ම ගැන විමසන්නේ මේ විදිහට මේ ප්‍රතිපදාවේ මූලික අවස්ථාව හැටියට එහෙම නැත්නම් ප්‍රවේශ වෙන අවස්ථාව හැටියට බුදුරජාණන් වහන්සේ සද්ධාව දේශනා කරනවා එතකොට ඒ කියන සද්ධාවේහි විවිධ ප්‍රභේද ධර්මයේ දැක්වෙනවා විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ සද්ධාවේ විවිධ ප්‍රභේදයන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපි දැන් මේ කතා කරන්නේ ಗುಣධම් වඩන කෙනෙකුට නිවන් දකින්නට උත්සාහ කරන කෙනෙකුට ඒ සද්ධාව කවර ආකාරයෙන්ද ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට දියුණු වෙන්නේ කියන බව. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සද්ධාව වැඩෙන්නේ කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේදී පැහැදිලි කරනවා කතමංච භික්කවේ සද්දේන්ද්‍රිය මහණෙනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ කොමක්ද ඉද භික්කවේ අරිය ශාවකෝ සද්ධාතේ තථාගතස්ස බෝධි මහණෙනි මෙහිදී ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. සද්ධා කියන වචනය අට කතා පැහැදිලි කරන්නේ සද්ධාතීති සද්ධා. විශ්වාස කරන නිසා, පිළිගන්නා නිසා ඒ සද්ධාව කියලා හඳුන්වනවා. එතකොට සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නා බව. ඒ බුද්ධත්වය විශ්වාස කරන බව තමයි මේ සද්ධාවේ ස්වરૂපය. එහෙම නැත්නම් සද්ධාවෙන් අදහස් කෙරෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා කොහොමද බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය එහෙම නැත්නම් අවබෝධය පිළිගන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවත් මේ විදිහට තථාගතයන් වහන්සේගේ නවාරහදී ගුණ මූලික කොටගෙන උන්වහන්සේගේ ගම්භීර ඥානය පිළිබඳ උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය පිළිබඳව ශ්‍රාවකයෙකුට 100%ක් වටහා ගන්නට නොහැකි වුණාට ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය බුද්ධත්වය ඒ මහා ඥානය පිළිබඳව මේ ಗುಣ නවය ඇසුරින් ආර්ය ශ්‍රාවකයා වටහා ගන්නවා මේ මේ කාරණෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වනසේක මේ මේ කාරණෙන් සම්මා සම්බුද්ධ නම් වනසේක මේ විදිහට විස්තර වශයෙන් තථාගතයන් වහන්සේගේ ගුණ දැනගෙන ඇති කරගන්නා පැහැදිලි. එතකොට ප්‍රධාන ප්‍රභේද දෙකක් සද්ධාව පිළිබඳ බුදුදහමෙහි කියනවා. ඒ ප්‍රධාන ප්‍රභේද දෙක තමයි ආකාරවතී සද්ධා සහ අමූලිකා සද්ධා. අමූලිකා සද්ධා කියලා කියන්නේ මූලයකින් තොරව, පදනමකින් තොරව, හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව යම්කිසි කෙනෙක් යමක් විශ්වාස කරනවා නම් ඒ තනත්තාගේ සද්ධාව අමූලිකා සද්ධා. ඒ කියන්නේ මූලයක් නැති පිළිගැනීමක්, මූලයක් නැති විශ්වාසයක්. දැන් හුඟක් වෙලාවට එමඳු තත්වයන් ඇති වෙන්නේ තම තමන්ගේ රුචිකත්වය මත ඊළඟට තමන් වඩා ප්‍රිය කරන එහෙම නැත්නම් සමහර විට තමන් මාන පරවසව ආත්මමානයේ මත දේවල් පිළිගන්නට පුළුවන් විශ්වාස කරන්නට පුළුවන් ඊළඟට પરම්පරාව මත දැන් අර කාලාම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ පොතපතින් ආපු පමණට පරම්පරාවෙන් ආපු පමණට ඒ විදිහට විශ්වාස කරන්න එපයි කියන බව ඒ පමණකින් පිළිගන්නට එපයි කියන කාරණේ දක්වන්නේ ඒ බඳු කාරණා මත කෙනෙකුට යමක් පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නට පුළුවන් මේක අසවල් පොතේ තියෙන නිසා මේක පරම්පරාවෙන් ආපු නිසා මේක අපේ ගුරුවරු කිව්ව නිසා එතකොට මේක අපි ඉගෙනගෙන තියෙන නිසා මේක මට රුචි නිසා මේක මට කල්පනා කළාම මේ විදිහට තමයි වැටහෙන්නේ ඒක තර්කයට ගෝචරයි අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එහිදී කරුණු 10ක් දක්වනවා ඒ කරුණු මත යමක් විශ්වාස කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් කොහොමද සද්ධාව ආකාරවතී සද්ධාවක් වෙන්නේ? ඒ ආකාරවතී සද්ධාවක් වෙන්නේ හේතුඵල වශයෙන් යමක් පැහැදිලිව දකිනකොට ප්‍රඥාව සමග මුසු වෙනකොට තමයි ඒ සද්ධාව ආකාරවතී සද්ධාාවක් වෙන්නේ. දැන් අපි මීට ඉහතදී කාලාම සූත්‍රය පිළිබඳව කතා බහ කළා. එෙහිදී අපි පැහැදිලි කරගත්ත බුදුරජාණන් වහන්සේ යමක් අර පරම්පරාවෙන් ආපු පමණට පොතේ තිබ්බ පමණට එහෙම පිළිගන්නේ නැතුව ඒ කර්ම සියල්ලක්ම ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ අපිට පැහැදිලි ක්‍රමවේද දෙකක් පෙන්වලා දෙනවා. ඒ තමයි සාන්දෘෂ්ටික ක්‍රමය සහ අපන්නක ක්‍රමය. ඒ පිළිබඳව අපි පසුගිය සාකච්ඡාවල දීර්ඝ වශයෙන් කතා බහ කළා. එතකොට අපන්න සාන්දෘෂ්ටික ක්‍රමයයි කියලා කිව්වේ තමන්ගේ චිත්තසංතානෙහි හටගන්නා වූ ධර්මයන් තමන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව අවබෝධ කරගනිමින් වටහා ගනිමින් ඒ තුලින් Tamanට විශ්වාසය ගොඩනගා ගන්න. ඒ කියන්නේ තමන්ගේ මනසේ ලෝභය මතුවෙනවා නම් ඒ ලෝභය මතුවෙන බව සිහියෙන් නුවණින් තේරුම් අරගෙන විශේෂයෙන් සිහියෙන් තේරුම් අරගෙන ඊපස්සේ නුවණින් විමසා බලලා ඒ ලෝභය අනර්ථකාරී බව ඒ නිසා ඒ බැහැර කළ යුත්තක් බව දුරු කළ යුත්තක් බව මේ විදිහට වටහා ගන්නකොට තථාගතයන් වහන්සේ ලෝභය දුරු කරන්නට කියලා කරපු දේශනාව. උන්වහන්සේගේ ඒ ප්‍රකාශනය පිළිබඳව අපට විශ්වාසයක් ඇති අපට ගෞරවයක් ඇති වෙනවා මේ අත්දැකීමත් එක්ක. දැන් ප්‍රායෝගික උදාහරණයක් අපේ අත්දැකීමක් අපි සිහිපත් කළොත් වෙන තුනේ එක්තරා අවස්ථාවක මීට අවුරුදු 20කට විතර උඩදී අපි හරීම කායික තෙහෙට්ටුවෙන් එදා දවසම උණගෙන එනකොට ඇඟ තෙහෙට්ටු වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ හරීම වෙහෙසකර තත්වයක් එදා තිබුණේ කායික වශයෙන්. ඉතින් පන්සලේ මම ඉන්න කුටිය වෙනම තියෙන්නේ. ඉතින් මම මං ඉන්න කුටියේ දොර වහලා තියෙනකොට මම පාඩම් කරනවද, භාවනා කරනවද, සැතපෙනවද එහෙම කවුරුත් ඒක හොයන්න බලන්න බාධා කරන්නේ නැහැ මා පිළිබඳ විශ්වාසයෙන් පූර්ණ වශයෙන් මට මේ නිදහස මීට අවුරුදු 20කට පමණ ඉහතදී නායක හතුරු ඒ අවස්ථාව මට දීලා තිබුණා. ඉතින් එදා දවසේ ඇඟට තෙහෙට්ටු නිසා උදේ දානේ වන්දලා ඇවිල්ලා මම නිදාගත්තා සැතපුණා. ඊට පස්සේ දවල් ගෙඩිය ගහනකොට නැවතත් මම නැගිටලා ගිහිල්ලා දානේ වන්දලා ඇවිල්ලා දවාලෙත් ආපහු නිදාගත්තා. හවස් වෙනකොට හවස 6ට කිට් වෙනකොට දිනපතා බෝධි පූජා පැවැත්වෙන වෙලාව නායක හඳුරු මට ඇවිදින් කිව්වා අද බෝධි පූජාව තියන්න පොඩි හඳුරු හැමෝම පාඩමක ඉන්නේ උන්වහන්සේලාට වඩින්න විදිහක් නැහැ සුදස්සේ හඳුරන්ට පුළුවන් නම් ගිහිල්ලා බෝධි පූජාව තියන්න කියලා කිව්වා එහෙම කියනකොටම එකවරම මට තරහාව ඒ මොකද තරහාවේ මට ඒ වෙලාවේ හිතුනේ කල්පනා වුනේ මම දැන් මෙච්චර පීඩාවටපත් වෙලා අද දවසේම හිටියා නගැනෙන්න වගේ. නමුත් කිසි කෙනෙක් ඇවිදින් මගෙන් ඇහුවේ නැහැ. මොකද නිදාගෙන ඉන්නේ අසනීපයක්ද වෙහෙත් ටිකක් ගන්න ඕනද කියලා කවුරුත් ඇහුවේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙනකොට මට ඇවිදින් කියනවා කියන අදහස තමයි මට එකවරම ඇති වුනේ. ඒ අදහසත් එක්ක තමයි මගේ මානසික කෝපය මතුනේ. ඉතින් ඒ වෙලාවෙම මට දැනුණා දැන් මම මේ වැරදි විදිහට හිතපු නිසා නේද මගේ මනස මේ කෝපය මතුවෙන්නේ. ඇයි මං එහෙම හිතන්නේ? දැන් මට මේ පූර්ණ නිදහස දීලා තියෙන නිසා මට පහසුවෙන් මගේ කුටියේ ඉන්න ඉඩ දීලා තියෙන නිසායි කවුරුත් ඇවිල්ලා දොරට තට්ටු කරලා ඇයිද නිදාගෙන ඉන්න කියලා අහන්නේ නැත්තේ. නමුත් ඒ මට දීලා තිබිච්ච නිදහස් වාතාවරණය මම මේ ඇඟේ පීඩාව නිසා හිතුවා දැන් මගේ අමාරුව බලන්න කවුරුත් ආවේ නැහැ. මම මෙච්චර අපහසුයෙන් හිටියා කවුරුත් ඒ ගැන විපසුවේ නැහැ. දැන් මේ ඒ අයගේ වැඩේ කරගන්න මට කියනවා. ඒතකොට දැන් මට ලැබිලා තිබිච්ච නිදහස පිළිබඳවත් මම වැරදි විදිහට එතනදී තීරණය කළා. තක්සේරු කළා. ඊළඟට නායක හඳුරු මට බෝධි පූජාව තියන්න කිව්ව කාරණේ ගැනත් වැරදි නිගමනයකට ආවා. මොකද ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න දැන් මේ මට ඇවිදින් කිව්වා. ඒ තත්ත්වෙ මම කල්පනා කළා මේක ඒගොල්ලන්ගේ වැඩක් නෙමෙයි. තෙරුවන් වන්දනා කරනවා කියන එක අපි කවදත් සද්ධාවෙන් කරන දෙයක්. ඉතින් නමුත් අද දවසේ මේ ඇගේ තෙහෙට්ටුවත් එක්කලා නායක හඳුරු මට මේක සිහිපත් නොකළා නම් එහෙම කීයටවත් මම අද දවසේ බුදුන් වඳින්නට යන්නේ නැහැ. බෝධින් වහන්සේ ළඟට මම යන්නේ නැහැ මේ ඇගේ තෙහෙට්ටුවත් එක්ක. ඉතින් නමුත් අපි මේ විදිහේ අපහසුතාවයක් තියෙන වෙලාවට තමයි විශේෂයෙන්ම කුසලෙහි යෙදෙන්න ඕනේ. දැන් එතකොට මට කල්පනා වුණා දැන් ගිහි පිරිස වෙනදා සුව පහසුවෙන් ඉන්න වෙලාවට බෝධි පූජාවට ආවේ නැතත් ලෙඩක් දුකක් අසනීපයක් හැදුනත් පස්සේ විශේෂයෙන් බෝධි පූජාවට එනවා. ඉතින් ගිහි ජනතාව පවා එහෙම කරද්දී එතකොට මට මේ ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්නකොට බෝධි පූජාව තියන්න මම කොහොමවත් යන්නේ නැහැ. නමුත් අද නායක හඳුරු සිහි කළ නිසා මට ඒකට අවස්ථාවක් සැලසුණා. ඉතින් උන්වහන්සේ මට කොච්චර ලාභයක්ද සිද්ධ කළේ. අද කීයටවත් මම තනියම හිතලා බෝධි පූජාව තියන්න එහෙම යන්න ඇඟේ පහසුකම් තිබිච්ච අවස්ථාවක් නොවන නිසා. ඒ නිසා උන්වහන්සේගේ වැඩක් කරගන්න නෙමෙයි මට ලොකු යහපතක් නේද මේ කළේ. මට ලොකු ප්‍රතිලාභයක් නේද මේ අත් කරලා දුන්නේ. මට මේක සිහි කරපේක කොච්චර වටිනවද? අන්න ඒ විදිහට හිතනකොට දැන් දෙපැත්තම ඒ කියන්නේ මට ලැබිලා තිබුණු නිදහස මම වැරදි විදිහට අර්ථකථනය කළා ඊළඟට නායක හඳුරෝ මට කරපු යෝජනාව මම වැරදි විදිහට අර්ථකථනය කළා. මේ දෙකම සිහියෙන් තේරුම් අරගෙන නුවණින් විශ්ලේෂණය කරගන්නකොට අර දේශය ආවේගය එහෙමම සංසිඳිලා ගිහිල්ලා මට නායක හඳුරෝ ගැන ලොකු ගෞරවයක් ඇති ඒ නායක හඳුරෝ ගැන ගෞරවය ඇති වෙනකොටම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊටාම තදින් මගේ මනසේ ප්‍රසාදයක් මතු වුණා. බුදුරජාණන් වහන්සේ අපේ හිත සකස් කරගන්න විදිහ අපට කියලා නොදුන්නා නම් අපි දවසේ පැය 24ම දැවෙමින්, තැවෙමින්, පීඩා විඳින්මින්, කෙලස් භරිතව ජීවත් වෙයි නේද? එහෙම වුණා නම් මොනතරම් පීඩාවක්ද? ගරු බුදුරජාණන් වහන්සේ අපට හිත පිරිසිදු කරගන්න ක්‍රමය මේ ක්ලේශ 10න් දුරු කරන ක්‍රමය ඒවා හේතු ප්‍රත්‍ය වශයෙන් දැකලා බැහැර කරගන්න ක්‍රමය තථාගතයන් වහන්සේ කියා දුන්න නිසා නේද අද අපට මේ සහනය මේ සැහැල්ලුව ලබන්න පුළුවන් උනේ කියලා හැඟෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන ලොකු සද්ධාාවක් ඇති වුණා. ඒතකොට උදාහරණයක් හැටියට අපි දැන් මේ කාරණේ කිව්වේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ ලෝක ධර්මයන් දැකගත්තු ආකාරය අපට වැටහෙන්නට ගන්නේ අපේ ප්‍රඥාව වැඩෙන තරම. එතකොට අපේ සති සම්පජඤ්ඤය අවදි වෙන තරමට තමයි අපට බුදුරජාණන් වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධ ගුණයන් පිළිබඳ වැටහීමක් වඩා ගැඹුරට ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් සෝවාන් මාර්ගඥානයේදී තමයි සද්ධාව තහවුරු වෙන්නේ. ඒ සෝවාන් මාර්ගඥානයේදී තහවුරු වෙන්නේ ඇයි? හේතුඵල වශයෙන් මේ ලෝක ධර්මතාවයන් එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති ඒ හේතුඵල ධම පිළිබඳ ඇති පැහැදිලි වැටහීම නිසා තමයි අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුනම දුරු වෙන්නේ හේතුඵල දැක්ම සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන බව හරියටම තහවුරු වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ පටිච්ච සමුප්පන්නව මේ සංස්කාර ධර්මයන් හේතුඵල වශයෙන් හරියට දකින්න පුළුවන් වීමත් එක්ක එහෙම නොවන තාක්කල් අපිට සත්ව පුද්ගල සංඥාව තමයි මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන්නේ. ඒතොර ඒ ඒ දීර්ඝ කාලයක් සසරේ පැවතුණු සත්ව පුද්ගල සංඥාව සම්පූර්ණයෙන්ම දුරු වෙන්නට නම් ඒතරම් පැහැදිලිව පෙනෙන්නට ඕන මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් ඇති වෙලා නැති වෙන ධර්මතා කියන බව. ඊළඟට විචිකිච්ඡා විචිකිච්ඡාව කියන්නේ සැකය බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන ධර්මය ගැන සංඝ ගැන පෙර භවයේ මතු භවයේ ආදී මේ කරුණු අට පිළිබඳව ඇති වෙන සැකය. එතකොට මේ සැකය පාදක වෙන්නේ මේ හේතුඵල ධර්මතාවයේ ප්‍රකට නොවීම නිසා. එතකොට හේතුඵල ප්‍රකට වෙනකොට පටිච්චසමුප්පන්න ධර්මතාවය ප්‍රකට වෙනකොට ඒ තැනත්තාට ඊටාම පැහැදිලි වෙනවා ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය එතකොට තමයි අර සැකය දුරු විචිකිච්ඡාව දුරු ඊළඟට සීලබ්බත පරාමාස සීලබ්බත පරාමාස කියන්නේ නිවනට උපකාර නොවන ඇතැම් ප්‍රතිපatti නිවනට උපකාර වෙනවාය කියන වැරදි දෘෂ්ටියෙන් ඒවා දැඩිව ග්‍රහණය කරගෙන ඒවා මත එල්බගෙන කටයුතු කිරීම. එතකොට හේතුඵල හරියට පැහැදිලිව දකිනකොට ඒ ඒ ප්‍රතිපදාව කවර ඵලයක් ඇති කරන්නට සමත් වෙනවද සමත් නොවෙනවද කියන කාරණය හරියට පැහැදිලිව ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමත් එක්කලා තමයි ඒ තනත්තාට සීලබ්බත පරාමාසය දුර වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්නට සමත් වෙන්නේ ඉතා ප්‍රබල විදිහට හේතුඵල ධර්මතාවය සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රකට වෙනවා. අන්නේ ප්‍රකට නිසා තමයි අචල සද්ධා ඒතනටට තහවුරු වෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආයේ මොනම සැක සංකාවක්වත් එතනින් එහාට මේ භවයේ විතරක් නෙමේ මතු මේ සසර ගමන නිම කරන තෙක් ඉදිරි ආත්ම භාවයකදීවත් ඒතනත්තා තුල තථාගතයන් වහන්සේ පිළිබඳ උන්වහන්සේ දෙසූ ධර්මයේ පිළිබඳ උන්වහන්සේගේ මඟ අනුගමනයේ ධර්ම මාර්ගය අනුගමනය කරන ආර්ය සංඝරත්නය පිළිබඳව මේවා පිළිබඳ ඒ රත්නත්‍රය පිළිබඳව සැක සංකා ඇති වෙන්නේ නැහැ රත්නත්‍රය පිළිබඳව අචල සද්ධාාවක් තහවුරු වෙනවා ඒතකොට සද්ධාවේ අචල බව සද්ධාවේ නොසෙල් වෙන බව සද්ධාවේ ස්ථාවර බව එතන ගොඩනගන්නේ සම්පූර්ණයෙන්ම හේතුඵල ප්‍රඥාවත් එක්කලා එතකොට අපිට මේ කාරණා අපි මේ විදිහට පැහැදිලි කළේ සද්ධාව ආකාරවතී සද්ධාාවක් වෙන්නේ ප්‍රඥාව වැඩෙන තරමටයි එහෙම නොවුනොත් ඒක අමූලිකා සද්ධාාවක්. හේතුව ඵලය හරියට නොදැක මූලයෙන් නොදැක දේවල් විශ්වාස මේක මෙහෙමයි කියලා කිව්වහම ඒ තනත්තා ඒක පිළිගන්න. එතකොට කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පිළිගැනීම යෝග්‍ය නැහැ. ඒක තමන් තුලින් තමන් සාන්දෘෂ්ටිකව දැක ගන්නට උත්සාහ කරන්න. එතකොට තමයි මේ පිළිබඳව සද්ධාව තහවුරු වෙන්නේ. දැන් එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම මනවින් ප්‍රගුණ කළාම භාවිත බහුලීකృత කළාම එය නිවන පිණිස හේතු වෙනවයි කියන කාරණය ඔබ පිළිගන්නවා. එතනදී සරියුත් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මම ඒක පිළිගන්නවා නමුත් පිළිගන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳ සද්ධා මාත්‍රයෙන් නෙවෙයි මම ඒක පිළිගන්නේ දීර්ඝ කාලයක් සසර ගමනේ මම ඒ පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම දියුණු කරලා තියෙනවා. ඒ දියුණු කරලා අත්දැකීමෙන් මම දන්නවා ඒවා නිවන පිණිස හේතු වෙනවා කියලා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ මේ ප්‍රකාශනය මම ඒකාන්තයෙන්ම පිළිගන්නවා. ඒක මම විශ්වාස කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී සාදුකාර දෙනවා. සාදුකාර දීලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා සාරිපුත ඔබ හැබෑම පඬිතෙක්. ඔබ හැබෑම ඥානවන්තයෙක්. ඥානවන්තයෙක් පමණයි ඔය විදිහෙන් ඔය කාරණේ ගැන හිතන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව භක්ති මාත්‍රයෙන් ධර්මයේ පිළිබඳ භක්ති මාත්‍රයෙන් කෙනෙකුට ඒ කියන කතාව පිළිගන්න බල. එතකොට තථාගතයන් වහන්සේ ඉදිරිපිට දිනුනා ඒ කාරණේ පිළිගන්නේ උන්වහන්සේ කියන නිසා නෙමෙයි ඒක සාන්දෘෂ්ටිකව Taman තුලින් වටහා ගත්තු නිසා අන්න ඒක තමයි ආකාරවතී සද්ධාවේ තියෙන විශේෂත්වය. ඒ ප්‍රඥාවෙන් අවදි වෙන සද්ධාවේ තියෙන විශේෂත්වය. ඒතකොට ඒ නිසා තමයි මේ සද්ධාව අන් කෙනෙකුට යටපත් කරන්න බැරි. අන් කෙනෙකුට ඒක වහන්න බෑ. දැන් ඒක අපිට පේනවා අර සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා තථාගතයන් වහන්සේගේ දහමහල සෝවාන් ඵලයටපත් වුනහම සක්‍රදේවේන්ද්‍රයා ඉදිරිපත් වෙනවා ඇත්තටම මේ තැනත්තාට අචල සද්ධාව පිහිටියාද කියලා විමසා බලන්න. විමසා බලන්නට සක්‍රදේවේන්ද්‍රයා ඔහු ඉදිරියේ පෙනී ඉඳලා කියන්නේ ඔබගේ කුෂ්ඨ රෝගය සුව කරගන්නට කරලා දෙන්නට මට පුළුවන්. ඔබට ජීවිත කාලෙම ජීවත් වෙන්නට අවශ්‍ය සම්පත් දෙන්නට පුළුවන්. ඔබ ඒ වෙනුවෙන් එක් දෙයක් කරන්නට මොකක්ද? තථාගතයන් වහන්සේ දෙසූ දහම නිවැරදි දහම නොවේ කියන බව අර පිරිස අතරට ගිහිල්ලා ඔබ ප්‍රකාශ කරලා එනවා. එහෙන් ප්‍රකාශ කරලා આવොත් ඔබේ කුෂ්ඨ රෝගය සම්පූර්ණයෙන් සුව කරලා දෙනවා. ඒ වගේම ඔබට මුළු ජීවිත කාලෙම යැපෙන්න අවශ්‍ය සම්පත්මම ලබලා දෙනවා. ඒතකොට සක්‍රදේවේන්ද්‍ර මෙහෙම කිව්වා වුණා ඔහු ඒක ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් උන්නේ මොකක් නිසාද? ඔහු විතරද කිව්වේ මම මා විසින් අවබෝධ කරගත්තු දේ මට වැටහුණු දේ හරි කියලා මට දැනුණු දේ කොහොමද එහෙම නෙමෙයි කියලා ඔබ කියන්නේ. එතකොට ඔබ මෙතනින් බැහැර වෙන්න ඔබේ සම්පත් අවශ්‍යත් නැහැ. ඔබේ උපකාර අවශ්‍යත් නැහැ. ඔබ බැහැර වෙන්නට කියලා සක්‍රදේවේන්ද්‍රයා පළවා පළවා හරින්නට අර කුෂ්ඨ රෝගියා සමත් වෙන්නේ ඇයි? අර තමන් තුලින් මතුවෙන ඒ ඥාණයෙන් ඇති කරගත්තේ සාන්දෘෂ්ටික දැක්මත් එක්කලා. සති සම්පජඤ්ඤයෙන් සාන්දෘෂ්ටික ඇතිවෙච්ච දැක්ම නිසා තමන් තුළ පහළ වෙච්ච අචල සද්ද. ඒ නිසා සෝවාන් මාර්ගඥාණයෙන් තමයි සද්ධාව තහවුරු වෙන්නේ. ඒ තහවුරු වෙන්නේ හේතුඵල දැක්ම තුලින් තමයි එය ආකාරවතී සද්ධාාවක් හැටියට අචල සද්ධාාවක් හැටියට තහවුරු වෙන්නේ. එතකොට දැන් මේ සද්ධාවේ විවිධ ප්‍රභේද අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ ප්‍රභේදයන් සියල්ලක්ම අපට වැදගත් වෙනවා. මොකද සද්ධාවේ එක එක ගති ලක්ෂණ, එක එක ස්වરૂපයන්. එතකොට පහදවන ගතිය ඒ සද්ධාවේ තියෙනවා. ඒ වගේම අකුසල් දුරු කරන ගතිය ඒ සද්ධාවේ තියෙනවා. ඒ වගේ ඊළඟට කුසල මාර්ගයේහි නිර්භයව ඉදිරියට අපි අරගෙන යන ගතිය මේ සද්ධාවේ තියෙනවා. ඒ වගේ සද්ධාවේ එක් එක් ගති ලක්ෂණ පිළිබඳව ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන මේ සද්ධාව අපි දියුණු කරනකොට අපට එහි පියවර තුනක් දල වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. අපි දැනට ඉන්න තැන ඉඳලා නිර්වාණ අවබෝධය තෙක් යන ගමනේදී ඒ සද්ධාවේ පීවර තුනක් අපට දල වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන් කර ගන්න පුළුවන් මූලික ප්‍රාථමික අවස්ථාව මධ්‍යම අවස්ථාව සහ උත්කෘෂ්ඨ අවස්ථාව වශයෙන්. එතකොට ප්‍රාථමික අවස්ථාවයි කියලා කියන්නේ අපේ බෞද්ධ පවුලක ඉපදිලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහලා උන්වහන්සේ පිළිබඳ දේශනා අහලා පොතපත කියවලා ඊළඟට පන්සල් ගිහිල්ලා තෙරුවන් වන්දනා බුද්ධ වන්දනා කරලා බුද්ධ රූපය දැකලා මේ විදිහට බෞද්ධයෙක් හැටියට මූලිකව අපි අපේ ශාස්ත්‍රවරයා පිළිබඳව අහලා දැකලා හිතලා ඇති කරගන්න විශ්වාසය පිළිගැනීම තමයි මූලික සද්ධා ප්‍රාථමික සද්ධා. ඊබඳු සද්ධාවකින් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට දෙවන අවස්ථාව තමයි යම් කෙනෙක් බුදු ගුණ එකින් එක අරගෙන දීර්ඝ කාලයක් ඒ බුදු ගුණ ආවර්ජනා කරමින් බුද්ධානුස්සති භාවනාවෙහි යෙදෙනවද ඒතනත්තාගේ සද්ධාව අර ප්‍රාථමික සද්ධාවට වඩා ගැඹුරට විනිවිද යන්නට සමත් වෙනවා එතකොට දිගු කලක් තථාගතයන් වහන්සේගේ අරහන් ගුණය ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, ద్వේෂ, මෝහ ආදී සියලු කෙලෙස් මතු නොහට ගන්නා පරිද්දේ ප්‍රහාණය කළ නිසා අරහන් නම් මනසේ. එතකොට මේ විදිහට එක් එක් පැතිවලින් මේ විදිහට සියලු කෙලෙසුන් නැසූ නිසා සංසාර චක්‍රයේ අර සිඳලුව. ඒ සංසාර චක්‍රය නැවත නොපවතින ආකාරය. ඒ වගේම දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර වලට යෝග්‍ය වුණා. ඒ කෙලෙස් ප්‍රහාණය කළ නිසා. මේ විදිහට තථාගතයන් වහන්සේගේ අරහං ගුණය විවිධ පැතිවලින් විමස විමසා බලමින් නැවත නැවත මෙනෙහි කරමින් දිගු කලක් බුද්ධහනුස්සති භාවනාවෙහි යෙදෙනකොට අරහං ගුණය පිළිබඳව අර මුලදී නිකන් අහලා හිතලා කල්පනා කරලා තිබුණට වඩා ගැඹුරු වැටහීමක් Taman තුල ඇති වෙනවා බුද්ධ ගුණය පිළිබඳව එතකොට ඒ විදිහටම සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න ආදී ගුණ පිළිබඳව ගැඹුරට භාවනා කරනකොට ඒ තනත්තාට දෙවන මට්ටමේ සද්ධාව. ඒ කියන්නේ ප්‍රාථමික සද්ධාව හැටියට අපි සිහිපත් කළේ බෞද්ධ පවුලක ඉපදිලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහලා බුද්ධ රූපය දැකලා බුදු ගුණ පිළිබඳව කියවලා ඒ විදිහට ඇති කරගන්න මූලික සුතමය සහ දර්ශනයෙන් සහ සුතමය වශයෙන් ඇතිවෙන ඒ වැටහීම. අර භාවනා කරනකොට අපිට චින්තාමය වශයෙන් ඒ බුද්ධ ගුණය පිළිබඳව ගැඹුරට හිතලා හිතලා කල්පනා කරලා මනස මෙහෙवला වඩා පුළුල් වැටහීමක් ඇති වෙනවා. ඉතින් ඒ බඳු වැටහීමක් ඇති කරගන්න වර්තමානයේ ඊටාම යෝග්‍ය ග්‍රන්ථයක් අපේ රේරුකාණ මහානායක හඳුරෝ සම්පාදනය කරලා තියෙනවා සූවිසි මහගුණේ. ඒ සෝවිසි මහ ගුණේ ග්‍රන්ථයේ බුද්ධ ගුණ නමය පිළිබඳව තියෙන කාරණා තා දීර්ඝ වශයෙන් මහන්සිය පැහැදිලි කරනවා. එතකොට ඒවා නැවත නැවත කියවලා විශේෂයෙන් භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නට පුළුවන් කාලයක් ඒ ඒ තරමට ඒ තනත්තාගේ සද්ධාව දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ 9 පිළිබඳව නායක හඳුරෝ මේ සූවිසි මහ ගුණේ පොතේ මුලින්ම ඊටාම සංක්ෂිප්තව අර්ථ විග්‍රහයක් කරනවා. ඊට පස්සේ තමයි මහන්සේ දීර්ඝව ඒ පැහැදිලි කිරීම කරන්නේ. අරහං ගුණය පිළිබඳව උන්වහන්සේ දක්වනවා සෝ භගවා අරහං. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයේහි ලෞකික වූද ලෝකෝත්තර වූද උසස් ඵලපතා සදැහැතියන් විසින් කරන පූජාවන් පිළිගැනීමට සුදුසු වනසේක. දැන් මෙතනදී නායක හමුදුරෝ අර බුදුරජාණන් වහන්සේ කෙලස් ප්‍රහාණය කිරීම පිළිබඳ ඒ කාරණය නෙවෙයි මතු කරන්නේ. මෙතනදී මතු කරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයේ ලෞකික වූද ලෝකෝත්තර වූද උසස් ඵලපත සදහැතියන් විසින් කරන පූජා පිළිගැනීමට සුදුසු වනසේ. දැන් මෙහෙම ප්‍රකාශනයක් කරන්නේ මේ අරහං කියන වචනයේ තියෙන අර්ථය මතුවෙන හැටියට තමයි උන්වහන්සේ එතනදී පැහැදිලි කරන්නේ. එතකොට ඒක විග්‍රහ කරනකොට උන්වහන්සේ දක්වනවා අර්ථ කතා ටීකාවන්හි අරහං යන වචනය නොඑක් ආකාරයට විග්‍රහ කොට එහි නොඑක් අර්ථ දක්වා තිබේ. අරහන් යන වචනේ සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනුයි. මේ අරහන් තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේය. මේ අරහන් ගුණ කතාවේදී ඒ සෑම සුදුසුකමක්ම අදහස් නොකරනු ලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිනාව පිළිගැනීමට පිළිගැන්වීමටත් සුදුසු බවය. තථාගතයන් වහන්සේ දක්ෂිනා පිළිගැනීමට සුදුසු වන්නාහ. එස් එහෙයින් දක්ෂිනා පිළිගැන්වීමටද සුදුසු වන්නා. එතකොට දැන් මේ අරහං කියන වචනය ගත්තත් පස්සේ ඒ වචනේ අර්ථය සුදුසු බව එතකොට තථාගතයන් වහන්සේගේ සුදුසුකම් බොහොමයක් තියෙනවා අරහං ගුණයෙන් අදහස් කරන දක්ෂිනාව පිළිගැනීමට සහ පිළිගැන්වීමට දායකයා විසින් ඒක පිළිගන්නන්නටත් සුදුසුයි උන්වහන්සේ ඒක පිළිගන්නටත් සුදුසුයි එතකොට අන්නේ ගුණය තමයි මෙතන දක්වන්නේ. දැන් මෙතනදී අපිට තව යමක් සිහිපත් කිරීම සුදුසුයි කියලා හිතෙනවා. දැන් මේ ගෞතම බුද්ධ ශාසනයෙහි ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර උනේ සීවලි මහරහතන් වහන්සේ. නමුත් ප්‍රත්‍ය පිළිගන්වන්නට සුදුස්සන් අතරින් අග්‍ර උනේ සුභූති මහරහතන් වහන්සේ. එතකොට ප්‍රත්‍ය ලාභය එතකොට ලාභී නම් යක් කෙනෙක් ඒ අතර සීවලී හාමුදුරුව අග්‍රයි. හැබැයි අර පත්‍ය පිළිගන්නන්නට යෝග්‍ය ලබන්නට යෝග්‍ය භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර උනේ සුභූති ඇයිද සුභූති හාමුදුරුව ඒ පිළිගන්නන්නට සහ ලබන්නට යෝග්‍ය භික්ෂූන්ගෙන් අග්‍ර උනේ. උන්වහන්සේ පිඩුසිඟා වඩිනකොට ගයක් ගයක් පාසා වැඩම කරලා ඒ ගේ ළඟ පිණ්ඩපාත දාණය ලැබෙන තෙක් ඉන්න විනාඩි කිහිපය හෝ උන්වහන්සේ මෛත්‍රී ධානයට සමවදමින් මෙත් සිත ප්‍රබුද්ධ කරනවා. එතකොට අර දායකයා පූජා කරන දේ මහත්ඵල වේවා කියන අදහස ඇතිව ඒ කියන්නේ මහත්ඵල වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ಗುಣ සම්පත්තිය මත. ඒතර ප්‍රතිග්‍රාහකයා රහතන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේ ඒ දාණය ලබන මොහොතේ මෙත් සිත අවදි කරගෙන මෛත්‍රී ධානය වඩමින් සිටින කෙනෙක් නම් ඒ මෛත්‍රී ධානයෙන් නැගී සිටින්න නම් අර පිණ්ඩපාතය පිළිගන්න. එතකොට උන්වහන්සේ අර අතිරේක ගුණ සම්පත්තියකින් දැන් පින්තුන් අහලා ඇතිනේ නිරෝධ ඵල සමාපත්තියෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේට හෝ රහතන් වහන්සේ නමකට දානයක් දුන්නොත් ඒක ditta ධම්ම වේදනීය වශයෙන් ඒ භවෙහිම තා ප්‍රබල විපාකයක් ඇති කරන්න සමත් එතකොට කවුරුත් රහතන් වහන්සේලා හැටියට රහතන් වහන්සේලා ලබන්නට සුදුසුයි. නමුත් අර Nirodha Pala Samapattiye නැගී සිටපු රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන් එය ලැබීමට සුදුසුයි. මොකද ඒ ආසන්න වශයෙන් ಗುಣ ඒ සමාපatti වලට සමවැදී සිටීම හේතු කොටගෙන ඒ වගේම තවත් එතන කාරණයක් තියෙනවා. දැන් දින හතක් මුළුල්ලේ Nirodha Samapattiyට සමවැදිලා හිටියාම උන්වහන්සේ ඒ දින හත ඉක්මලා නැගී සිටනකොට මානසික වශයෙන් උන්වහන්සේ සැහැල්ලුවෙන් සහනෙන් හිටියා වුණාට කය ආහාර නැතිව නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ උපරිම දින හතක් පමණ. ඒතර ඊට පස්සේ උන්වහන්සේ ආහාරයක් ගන්නට ඕන. එහෙම නැත්නම් ඥාන බලයෙන් ඒ ශක්තිය සමබර කරගන්නට ඕන. දැන් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ දින 49ක් අමතර ආහාරයක් නොගෙන වැඩ හිටින්නේ උන්වහන්සේ ඒ ඉද්ධිපාද බලයෙන් ඒ අවශ්‍යතා සමනය කරගෙන කය නඩත්තු කරගන්නට උන්වහන්සේ ක්‍රියාත්මක. හැබැයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ එහෙම විඥානයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් නෙමෙයි. සංඥා වේදනා දෙක නිරුද්ධ කරනවා. එතකොට සිත නිෂ්ක්‍රීයයි. හරියටම මල කඳක් වගේ. එතකොට දැන් ඉබඳු කයක අර ජීව ශක්තිය පවත්වන්නට සිතේ සහයෝගයක් නැහැ. ඒ නිසා නිරෝධ සමාපත්තිය උපරිම දින 7කට තමයි සමවදින්නේ. එයිද එතනින් එහාට කය නඩත්තු කරන්න පුළුවන් කමක් නැහැ සිතේ සහයෝගය නැතුව. එක්ක සිතේ සහයෝගය ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් ආහාරයේ සහයෝගය ලැබෙන්න. එතකොට ඒ නිසා දැන් Nirodha Samapattiයෙන් නැගිටපු රහතන් වහන්සේ නමකට එදා දවසේ ආහාරයෙන් ලැබුණොත් උන්වහන්සේට පිරිනිවන් පාන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ අරහත් කය ඒ පංචස්කන්ධයෙන් නඩත්තු කරන්නට එදා දවසේ ලැබෙන ආහාරය සුවිශේෂයි. එතකොට ඒ කාරණයක් මෙතන නිරෝධ සමාපත්තියෙන් නැගී සිට කෙනෙක් ඒ දාණය ලබන්නට එක සුදුසුකමක් වෙනවා. අනිත් පැත්ත තමයි අර ಗುಣ සම්පත්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවානේ ආනන්ද හැඳුරන්ට අර චුන්ද කර්මාර පුත්‍ර දීපු දාණය සහ සුජාතාව දුන්නු දාණය කියන දෙක අන්නේ දාන වලට වඩා විශේෂයි. ඇයිද විශේෂන්නේ? එකම බුදුහාමුදුරන්ට තමයි දුන්නේ. දැන් සුජාතාව කිරිපිඩු පූජා කළේ සැබවින්ම බුදුහාමුදුරන්ටත් නෙමෙයි බෝසතාණන්. නමුත් ඒ දාණයයි චුද්ධ කර්මාර පුත්‍රගේ දාණයයි අන් සියලු දාන වලට වඩා විශේෂ ඵල ඇති දාන. කොමක් නිසාද? ඒ දාන දෙක වළඳලා දැන් සුජාතාවගේ කිරිපිඩු වළඳලා තමයි සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ਸਰවඥතා ඥාණය මුල් කොටගෙන සියලු ඥාණයන් උපදවන්නේ ඒ ධාන අභිඥා සමාපatti විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ සියල්ලක්ම ස්පර්ශ කරන්නේ සියල්ලකටම සමවදින්නේ තථාගතයන් වහන්සේ ඒ සුජාතාවගේ කිරිපිඩු දානයේ ශක්තිය පාදක. එතකොට එමන් ඒ ආකාරයෙන් ඒ සියලු ධාන අභිඥා සමාපත්තිය ආදියට බුද්ධත්වයේ හැරුණකොට නැවත උන්වහන්සේ සමවදින්නේ ඒවා මතු කරන්නේ පිරිනිවන් පාන අවස්ථාවයි. එතකොට මේ පිරිනිවන් පාන අවස්ථාවේදී මේ මහා ගුණ කදම්බය අවදි කරන්නට, මතු කරන්නට පාදක උනේ චුන්ද කර්මාර පුත්‍රගේ දාන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ සුවිශේෂ ගුණය මතු කරන අවස්ථාව අර ප්‍රත්‍යලාභය ලබන්නට ප්‍රත්‍යලාභය ලබා දීපු දෙදෙනාගේ දාණය වඩා මහත්ඵලවත්. එතකොට අන්න ඒ නිසා තමයි සුභූති හාමුදුරුව ප්‍රත්‍ය පිළිගන්නන්නට සහ ප්‍රත්‍ය ලබන්නට සුදුස්සන් නැත. සීවලී හාමුදුරුව ලාභීන්ගෙන් අග්‍ර. ඒ කියන්නේ උන්වහන්සේට ලැබෙනවා. ඒ ලැබෙන එක වළක්වන්න බෑ. ඒ ඒ සසර ගමනේ දීලා උන්වහන්සේ බහුලව දන් දීලා තියෙන නිසා ඒ දන් දීපු එකේ කර්ම විපාකයේ වශයෙන් උන්වහන්සේට ලැබෙනවා. ඒක මායයටවත් නවත්තන්න බෑ. ඒකට පැතුමක් එකතු වෙලා තියෙනවා. සාංශාරික කුසල බලයයි ප්‍රාර්ථනාවයි එක ලැබෙනවා. ඒක කිසිවෙකුට නවත්තන්න බෑ. අකුසල කර්මයට ඒක යට කරන්නත් බෑ. මායයට නවත්තන්නත් බෑ. වෙන කෙනෙකුට නවත්තන්නත් බෑ. ඒක තමයි ලාභී ගුණය. එතකොට සුබෝධි හාමුදුරන්ගේ තිබුණේ ලබන්නට සුදුසු ගුණය. ඒ ලබන්නට සුදුසු ගුණය උන්වහන්සේ මතු කරගන්නේ කොහොමද? ඒ හැම මොහොතකම අර දායකයා කෙරෙහි මෙත් සිත අවදි කරගෙන මෛත්‍රී ධානයට සමවදිමින් එයින් නැගී සිටීමෙන් පින්ඩපාත දාණය පිළිගන්න. එතකොට එහෙමනම් මේ ලබන්නට දක්ෂිනාව ලබන්නට සහ පුදන්නට සුදුසුකම වැඩි වෙන්නේ ගුණය වැඩි වෙච්ච තරමට. නිකලස් බව කොහොමත් රහතන් වහන්සේට තියෙනවා මේ නිකෙලස් බවට අමතරව ඒ ඒ මොහොතේ සුවිශේෂ ගුණ අවදි කරනවා නම් ඒ ඒ තරමට උන්වහන්සේ යෝග්‍යයි ඒ දාණය ලබන්නට. ඉතින් තථාගතයන් වහන්සේ මේ විශ්වයේහි අන් සියලු දෙනාටම වඩා රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ යම් කෙනෙක් ප්‍රත්‍යලාභ ලබන්නට සුදුසුකම් තියන අය ඉන්නවනේ යමෙකුට පිදිය යුතු නම් යමෙක් එය ලබන්නට සුදුසුකම් ලබනවා නම් අර සුභූති හාමුදුරුවන් ඒ සියලු දෙනා අතරින් තාම ඉහළම තැනක වැඩ ඉන්නේ තථාගතයන් වහන්සේ. එයි උන්වහන්සේ හැම මොහොතකම අචල සමාධියේ ඊළඟට නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන සම්පජඤ්ඤේ උන්වහන්සේ කටයුතු කරන්නේ. ඒ වගේම නිරන්තර මහා ප්‍රඥා මහා කරුණාවන්ගෙන් ස්පර්ශ වුණු මනස. එතකොට එනිසා තථාගතයන් වහන්සේ අර මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් නිරන්තරයෙන්ම උන්වහන්සේගේ පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ අනුන්ගේ යහපතට. දැන් සුගෝතිහා මුතුරෝ ඒ ඒ අවස්ථාවේ පිණ්ඩපාතය පිළිගන්නට ආසන්න අවස්ථාවේදී මෛත්‍රී ධානයට සමවදෙමින් උන්වහන්සේ ඒ මෙත්සිත අවදි කරගන්නවා අර සත්වයින් කෙරෙහි නැත්නම් අර පූජා කරන දායක කාරකාදීන් කෙරෙහි. සමහරට සියලු සත්වයින් කෙරෙහි. එතකොට ඒක ඒ වෙලාවේ අනිත් වෙලාවල් වලත් එහෙම උන්වහන්සේ කරන්නේ නැති නමුත් අර පින්ඩපාත පිළිගන්න අවස්ථාව විශේෂයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දිවා රාත්‍රී උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් සහ මහා කරුණාවෙන් ක්‍රියා උදේටත් හවසටත් මහා කරුණා සමාපත්තියට සමවදිමින් උපකාර කළ යුතු සත්‍යයන් විමසා බලන්න. එතකොට උදේ විමසා බලලා ඒ දිවා කාලය සම්පූර්ණයෙන්ම ඒ විමසා බලලා හඳුනාගත්තු සත්‍යයන්ගේ විමුක්තිය පිණිස උන්වහන්සේ තමන් වහන්සේගේ පංචස්කන්ධය මෙහෙවන්නේ අර සත්වයන්ගේ යහපත පිණිස. දර සුභූති හාමුදුරුවෝ සියලු සත්වයන් සුවපත් වෙන්නට චේතනා ඉපදවනෝ ඒ නිසා උන්වහන්සේ ලබන්නට සුදුසුයි බුදුරජාණන් වහන්සේ ඒ සියලු සත්වයන් සුවපත් කරන්න දුකින් මුදවන්නට චේතනාව සහිත මුළු පංචස්කන්ධයම ක්‍රියාත්මක කරනවා දිවා එතකොට ඒක නිකම්ම නෙමෙයි මහා ප්‍රඥාවෙන් විමස විමසා ඒ ඒ සත්‍යයට ඒ ඒ පුද්ගලයාට උචිත ආකාරයෙන් යෝග්‍ය ආකාරයෙන් ඉතින් එහෙම කරන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වෙන නිසා මේ විශ්වයේහි අන් සියලු සත්වයින්ට වඩා තථාගතයන් වහන්සේ අන් අයගේ ප්‍රත්‍ය පුදන්නටත් ඒ පුදන ප්‍රත්‍ය ලබන්නටත් උන්වහන්සේ සුදුසුයි එතකොට මේ අපි දැන් මේ පළවෙනි කාරණේ ගත්තාම අරහං ගුණය කියන එක ගත්තාම ඒ අරහං ගුණේ ඒ පත්‍යලාභ ලබන්නට සුදුසුකම දැන් මහානායක හඳුරෝ ඒක තමයි මෙතනදී මතු කරන්නේ අර කෙලස් නැසූ කතාවල් මොකුත් මෙතනදී ඒ ඒ කෙටියෙන් දක්වලා තියෙන ධර්ම පාඩයේදී ඒවා ඒවා මතු කරලා නැහැ. මතු කරලා නැති වුණාට ඒ සියල්ලක ඒක ඇතුලේ තියෙනවා. ඒ පත්‍ය පිළිගන්වන්නට සහ පිළිගැනීමට සදැහැතියන් විසින් කරන පූජාවන් පිළිගැනීමට සුදුසු වෙනවා ඒ වගේම පිළිගැන්වීමට සුදුසු වෙන පිළිගන්වන්න සුදුසු වෙන එක පිළිගන්න සුදුසු නිසා. ඒතර මේ ගුණ මේ දෙකම එකට එදෙන්නේ. පිළිගැන්වීමට සුදුසු බව සහ පිළිගැනීමට සුදුසු. එතකොට ඒ ගුණාංග දෙක එකට යෙදෙන්නේ කුමක් නිසාද? අර නිකලස් බව සහ නිරන්තරයෙන් ಗುಣ අවදි කරන ස්වභාවය. ඒ ගුණයන්ගෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවයත් එක්ක. එතකොට ලාභී ලාභීන්ගෙන් අග්‍ර වීම එකක්. ඒ ප්‍රත්‍යලාභ ලබන්නට සුදුසුකම තවත් එකක්. ඉතින් සීවලි මහරහතන් වහන්සේ තුල සුදුසුකමක් තිබුණා. මොකද්ද? උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ මහත් තේජවන්ත සීලවන්ත මහා රහතන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ සුදුසුයි. හැබැයි අර අතිරේකව ඒ ඒ මොහොතේ මෛත්‍රී ධානයට සමවදින සුභූතිහා මුදුරෝ ඊටත් වඩා ලබන්නට සුදුසු. එතකොට තථාගතයන් වහන්සේ දිවා රාත්‍රී දෙකෙම මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් සකල සත්වයින්ගේම දුක් නිවාරණය කරන්නට උන්වහන්සේ අප කැප වෙන නිසා ඒ උන්වහන්සේ නිකලස් බවින් වගේම අර ගුණ සම්පත්තියෙන් ඥාන සම්පත්තියෙන් ආඩ්‍ය නිසා උන්වහන්සේගේ ඒ ප්‍රත්‍ය ලබන්නට තියෙන සුදුසුකම අන් සියලු දෙනාට වඩා තාම ඉහළම මට්ටමේ පවතින. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ සුදුසුකම අරහන් කියලා හඳුන්වන්නේ. දැන් වික්ෂුන් වහන්සේලාත් පත්‍ය ලබන්නට සුදුසුයි ආර්ය ආර්ය සංඝයා එය හඳුන්වන්නේ දක්ෂිනේය කියලා. දක්ෂිනාව ලබන්නට සුදුසුයි. ඒතර තථාගතයන් වහන්සේ දක්ෂිනීය ගුණයෙන් අග්‍රප්‍රාප්තයි. එනිසා ඒ දක්ෂිනීය කියන වචنين හඳුන්වන්නේ නැතුව ඒක අරහං කියන ගුණයෙන් හඳුන්වනවා. එතකොට දැන් මේ විදිහට අපි දීර්ඝ කාලයක් පොතපත කියවමින් දේශනා අහමින් මේ කරුණු පිළිබඳව විග්‍රහ කරමින් විශ්ලේෂණය කරමින් ගැඹුරට ගැඹුරට අපේ දිගු කලක් අධ්‍යයනය කළොත් සම්මර්ෂණය කළොත් උද්ධානුස්සතිය වැඩුවොත් මේ එක් එක් ගුණයන් අරගෙන ඒතනත්තාට අර සාමාන්‍යයෙන් සාමාන්‍ය බෞද්ධයෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සද්ධාවට එහා ගිය ගැඹුරු සද්ධාවක් අවදි කරගන්නට පුළුවන්. ඒක තමයි අපි සිහිපත් කළේ දෙවන මට්ටමේ සද්ධාව හැටියට. දැන් එතකොට ওই පළවෙනි මට්ටමේ සද්ධාව නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ. දෙවනි මට්ටමේ සද්ධාව ඊට වඩා ගැඹුරුයි ඊට වඩා බුද්ධ ගුණය හොඳින් වැටහෙනවා නමුත් එයත් කෙලස් ප්‍රහාණය කරන්නට ප්‍රමාණවත් නැහැ කෙලස් ප්‍රහාණය කරන්න ප්‍රමාණවත් වෙන්නේ තුන්වෙනි මට්ටමේ කියන්නේ උත්කෘෂ්ඨ මට්ටමේ සද්ධාව එතකොට ඒ සද්ධාව උපදින්නේ කුමකින්ද ප්‍රඥාවෙන් ඒ කියන්නේ හේතුඵල ප්‍රඥාව ඇතුළු ත්‍රිලක්ෂණ ප්‍රඥාව ඇතුළු ඒ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට තමයි ඒ කියන සද්ධාව අවදි වෙන්නේ. දැන් අර සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කළා වගේ තථාගතයන් වහන්සේ පිළිබඳව සරියුත් හාමුදුරුවන්ගේ තියෙන මේ විශ්වාසයේ ඇදහිීමේ පිළිගැනීම නිකන් හිස්සුවක් නෙමේ ඒක සද්ධා මාත්‍රයක් නෙමේ. ඒ තමන් වහන්සේ ප්‍රායෝගිකව අත්දකින්න සති සම්පජඤ්ඤයෙන් ප්‍රත්‍යක්ෂ කරන කරුණු නිසා තමයි උන්වහන්සේට සහේතුක ආකාරවතී වශයෙන් ආකාරවතී කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය සහිත මූලයක් ඇතිව පදනමක් ඇතිව යුක්ති සහගතව ගොඩනගෙන විශ්වාසයක්. ඒක නිකන් හුදු විශ්වාස මාත්‍රයක්. එතකොට ඒ தත්ත්වය ගොඩනගන්නේ ප්‍රඥාවත් එක්ක. ඉතින් ඒ නිසා කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය විදිහේ සද්ධාාවක් කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය විදිහේ සද්ධාාවක් මතුවෙන්නම විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තයි. ඒතකොට විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන, පරමාර්ථ ධර්ම වශයෙන් මේ සංස්කාරයන් විමස විමසා බලන ගතිය. අන්න ඒ බඳු විමසිලිමත් ප්‍රඥාවකින් ඒ බඳු විදර්ශනා ප්‍රඥාවකින් තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව සද්ධාව වඩාත් ගැඹුරට අවදි එතකොට මේ කාරණය අපට තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ තව විදිහකට දේශනා කරනෝ උපනිස සූත්‍රයේහි තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි සද්ධාව හේතු සහිතයි මූලයක් ඇති දෙයක්. ඒක අහේතුක අප්‍රත්‍යක ධර්මයක් නෙමෙයි. දැන් සද්ධාව මූල කාරණේ කියලා අපි මුලින් කිව්ව සද්ධා බීජක්. සද්ධාව විජුවට වෙනවා. ඊළඟට සද්ධාජා ජාත උපසංකම සද්ධාව ඇති තැනැත්තා තමයි ආර්යයන් වහන්සේලා වෙත එළඹෙන්නේ. එතකොට සද්ධාව මුල්ම කාරණේ හැටියට පෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ උපනිෂ සූත්‍රයේදී දක්වනවා ඒ සද්ධාව අහේතුකව නෙමෙයි ඒකත් සහේතුකයි මතුවේ. මොකද්ද සද්ධාවේ හේතුව? දුක්ඛයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේක හරි අපූරු විග්‍රහයක්. ඒ මොකද දැන් පුද්ගලයෙකුට සද්ධාව උපදින ස්වභාවිකවම කරුණක් තමයි දුක. දැන් දැන් ඇත්තටම අපි නිතරම කතා කරනවානේ බුද්ධ දේශනාව අනුව මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ. අපට සත්‍යයේ පුද්ගලික ආත්මයක් ඉන්නවා වගේ සංඥාවක් දෘෂ්ටියක් තිබුණාට මෙතන එහෙම එකක් නැහැ. ඒතර එහෙම එකක් නැතිනම් මේ නාම රූප ධර්මයන්ගේ මේ සංවර්ධනය හේතුප්‍රත්‍ය වශයෙන් සිද්ධ වෙනවා. ඒතර ඒක කරන්න කෙනෙක් නැහැ. මේ ධර්මතා හමුවේදී ඒවා එහෙම මතුවෙනවා. එතකොට මේ මේ ස්වභාවික ක්‍රියාවලිය තුළ අපට සද්ධාව උපදිනවා නම් ඒ උපදින ඊටාම ස්වභාවිකවම මූල ධර්මය තමයි හේතුව තමයි බුදුහාමුදුරුවෝ දක්වනවා දුක. එතකොට දුක මුල් කොටගෙන කොහොමද සද්ධාව උපදින්නේ? ඒක අපි සරල අදහසක් ගත්තොත් පින්නතුනේ දැන් යම්කිසි වැඩිහිටියෙක් කියනවා දරුවෙකුට මේ පුතේ ඕක කරන්න එපා ඕක ওই විදිහෙන් කළොත් නම් හරියන්නේ නැහැ ඕකෙන් කරදරේ වැටෙන්නයි වෙන්නේ. එහෙම කිව්වා වුණාට තරුණ දරුවෝ සමහරලාට ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ ඒගොල්ලෝ කල්පනා ගන්න මේ හනමිටි අදහස් අද මේ 21 වෙනි සියවසේ අපි ඊට වඩා දේවල් ඉගෙනගෙන තියනවා වගේ අදහසින් සමහරට අර තමන් හිතන දේ ඒ විදිහෙන් කරනවා. කරලා වරදිනවා අමාරුවේ වැටෙනවා ඊට පස්සේ තමයි වැඩිහිටියා කිව්ව කාරණේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙන්නේ අම්මා මේක කිව්වේ තාත්තා කිව්වේ සීයා ආච්චි මේක මෙහෙම කිව්වේ ඒගොල්ලෝ අපි තරම් දැනගෙනගෙන නැති වුණාට ඒගොල්ලෝ අත්දැකීම් තුලින් ලබපු අවදි කරගත් ප්‍රඥාවක් තියෙනවා. එතකොට අන්න එහෙම Taman අනතුරටපත් වෙලා පීඩාවටපත් වෙනකොට Tamanට වැරදුනා කියලා වැටහෙනකොට තමන්ගේ පීඩාව දැනෙනකොට තමයි අර ඒ සම්බන්ධව කියපු කෙනාගේ ඥාණය ගැන අපට ලොකු විශ්වාසයක් ගෞරවයක් ඇති අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකය දුකයි මේ සබ්බේ සංඛාරා දුක්ඛ මේ විදිහට කොතෙක් දේශනා කරලා තිබ්බා වුණත් පොතඥන සත්‍යයට මේක වැටහෙන්නම සුඛයක් හැටියට. පංචස්කන්ධය දුකයි කියලා බුදුහාමුදුරුවෝ පොතෙක් දේශනා කළා. අපිට මේක දැනෙන්නේ පංචස්කන්ධය පවත්වා ගැනීම තමයි සුවය. එතකොට මේ ක්ලේශයන් දුක්ඛ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ කෙලස් තියෙන තාක්කල් තමයි ආස්වාදයේ විඳින්න පුළුවන් කියලා අපිට දැනෙන්නේ. ඊළඟට මේ සියලු සංස්කාරයන් දුක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට දුක් වේදනාව තරමක් දුක් සහිතයි කියලා අපිට දැනෙනවා. නමුත් සුඛ වේදනාව නම් සුඛයක්මයි කියලා තමයි අපිට දැනෙන්නේ. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් දේශනා කළත් මේ සබ්බේ සංඛාරා දුක්ඛ කියලා ප්‍රත්‍යඥ සත්‍යයට ඒක ගෝචර වෙන්නේ නැහැ. ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. ඒක ඒක දැනෙන්නේ නැහැ. ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ඇයිද ඔහු ඉන්නේ සියලු සංස්කාරයන් පිළිබඳ සුඛ සංඥාවේ. නিত্য සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා ඒවයින් තමයි සංස්කාරයන් දිහා බලන්නේ. ඒ බඳු දෘෂ්ටීන්ගෙන් තමයි ග්‍රහණය කරන්නේ. ඉතින් ඒ සත්‍යයට නැවත නැවත දුක පීඩාව අත් විඳින්නට ලැබෙනකොට තමයි ඒ තථාගතයන් වහන්සේ දෙසූ දෙ මේක සැපයක් කියලා අපි අල්ලගෙන හිටියට පවත්වාගෙන හිටියට අවසානයේ එයම නේද දුක උපදවන කාරණේ කියලා දැනෙනකොට තමයි බුදුරජාන් වහන්සේගේ දේශනාව මොන තරම් නිවැරදිද උන්වහන්සේගේ ඥානය කෙබඳුද කියලා ටික ටික මනස අවදි වෙන්නකම් ඊළඟට අනිත් පැත්තෙන් ධර්මයේ පිළි ධර්මයේ පවතින ස්වාක්කාත ගුණය දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අවබෝධය පිළිගන්නා තරමට තමයි අපිට ධර්මයේ ස්වාක්කාත බව ඒ තථාගතයන් වහන්සේගේ දේශනා උන්වහන්සේගේ ඥානය ගැන අපට පිළිගැනීමක් නැත්නම් උන්වහන්සේ දෙසූ දේ ගැන කොහොමවත් පිළිගැනීමක් ඇති වෙන්නේ උන්වහන්සේ හඳුන්වලා දුන්නු ප්‍රතිපත්ති ක්‍රමය ගැන අපට කොහොමවත් විශ්වාසයක් ගොඩනැගෙන්නේ ඒ ඒ සමස්තය රඳා පවතින තථාගතයන් වහන්සේගේ ඥානය පිළිබඳ ඇති වෙන විශ්වසනීයත්වයත් එක්කලා. එතකොට ඒ විශ්වසනීයත්වය ගොඩනැගෙන තරමට අපට ධර්මයේහි ස්වාක්කාතම. එතකොට චතුරාර්ය සත්‍ය හැටියට අපට අවබෝධ කරගන්න තියෙන පළවෙනිම සත්‍ය තමයි සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාරයන් දුක්ඛ ධර්මයන් කියන බව. එතකොට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නට. ඒක පිරිසිඳ දකින දකින ප්‍රමාණයට තමයි මේ දුකට හේතුව මොකක්ද කියලා හොයන්න පෙළඹෙන්නේ. එතකොට දුකට හේතුව සොයන තරමට තමයි මේ හේතුව වෙනස් කළාම මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා වැටහෙන්නේ. ඊට පස්සේ තමයි ඒක කරන්නේ කොහොමද කියලා හොයන්නේ. එතකොටයි මාර්ගය වටහා ගන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම අපේ මනස යොමු වෙන්නේ අපට ගෞරවයක් විශ්වාසයක් පිළිගැනීමක් ඒ ධර්මයේ ස්වාක්කාතයි සැබවින්ම එය තමයි සත්‍ය ධර්මය කියලා අපට දැනෙන්නට ගන්නේ මේ දුක ස්පර්ශ වෙන තරමට. එතකොට ඒ තරමට තමයි ඊට පස්සේ අපි අර ප්‍රතිපදාවත් එක්කලා යෙදෙන්නේ. එතකොට සංඝ එහෙම නැත්නම් ආර්ය ශාවක කියන තැනට අපි යොමු වෙන්නේ අර ධර්මයේ පිළිබඳව ඇති වෙන විශ්වාසයත් එක්ක තමයි ප්‍රතිපදාවට යොමු වෙන්නේ. මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක කියන්නේ සද්ධාව උපදවන මූලයක්. සද්ධා උපදවන හේතුවයි කියන බව තථාගතයන් වහන්සේ දක්වනවා. එතකොට දැන් ඔය අපි පැහැදිලි කළේ පින්නතුනි මේ සද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒවා වෙන වෙනම සාකච්ඡා කරන්නත් වටිනවා. නමුත් ඉතින් ඒවා ඕනම කෙනෙකුට පොතපතෙන් ඉගෙන ගන්නටත් බැරි කාරණා නෙමෙයි. සූවිසි මහගුණේ වගේ ගත්තා මේ විසුද්ධි මාර්ගයේ වගේ පොතක් ගත්තාම ඒවා ගාක් පැහැදිලි කරලා තියෙනවා. ඒ ප්‍රභේද පිළිබඳව. එතකොට ඒවා පිළිබඳවත් අපි දැනුවත් වෙන්නට ඕන. අපි මූලික වශයෙන්මයි කතා කළේ සද්ධාවේ අපට දල වශයෙන් අපි අවස්ථා තුනකට අපි බෙදුවොත් පළවෙනි අවස්ථාව ප්‍රාථමික අවස්ථාව දෙවැනි අවස්ථාව අර බුදු ගුණ භාවනාව තුලින් ඇතිවන ගැඹුරු වැටහීම තුන්වෙනි අවස්ථාව විදර්ශනා ප්‍රඥාව තුලින් ඇතිවෙන ආකාරවතී සද්ධා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ සද්දේන්ද්‍රියන් මහන්නේ සද්දේන්ද්‍රිය කුමක්ද ඉද භික්කවේ අරිය ශාවකෝ සද්ධාති තථාගතස බෝධි මහන්නේ මේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නා තැනින් විශ්වාස කරන තැනින් අදහන තැනින් තමයි මේ සද්ධාව ක්‍රියාත්මක වෙන්නේ කියනවා ඊළඟට සද්ධාවේ දෙවැනි දැන් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට අවස්ථා දෙකක යෙදෙනවා කියලා අපි සිහිපත් කළා. පළවෙනි අවස්ථාව ඉන්ද්‍රිය ධර්ම හැටියට, දෙවෙනි අවස්ථාව බල ධර්ම හැටියට. බල ධර්ම ගැන පැහැදිලි කරනකොට අපි කලිනුත් සිහිපත් කළා අර විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, ඔස්සග්ග පරිණාමී කියන විදිහට නිවන මුල් කොටගෙන, නිවන ඉලක්ක කොටගෙන මේ ධර්මය වඩනකොට තමයි ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයේහිලා බලයක් හැටියට ක්‍රියාත්මක. එතකොට වෙනත් අවස්ථාවක ඒ ඒ ධර්මයෙන් දැන් ධාන වඩනවා නම් ඒ ධානයට බාධක ධර්මයයි මැඩ පවත්වන්නේ සද්ධාය. අභිඥා දියුණු කරනවා නම් අභිඥාවට බාධක ධර්මයයි දියුණු ප්‍රහාණය කරන්නේ සද්ධාය. එතකොට නිවන සඳහා බොජ්ජංග ධර්ම බල ධර්ම වඩනකොට ඒ නිවන් නිවනට ඍජුව උපකාර වෙන්නේ නිවනට බාධක ධර්ම ප්‍රහාණය කරන්නට දුරු කරන්නට මේ සද්ධා උපකාර නිවනට බාධක ධර්ම දුරු කරන්නේ කොහොමද ඍජුවම නිවන ඉලක්ක කොටගෙන නිවන් දැකීම සඳහායි කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහායි රාගය දුරු කිරීම එහෙම නැත්නම් ඇලීම දුරු කිරීම සඳහායි මේ සියල්ල අත්හැරීම සඳහායි පංචස්කන්ධයෙන් නිදීම සඳහායි මේ මේ ප්‍රයත්නය කියන බව දැනගෙන තමයි අර සද්ධාව ගොඩනගන්නේ. එතකොට එහෙම ගොඩනගනකොට එතන හුදු සද්ධා මාත්‍රයකින් ඒක කරන්න බෑ. අර ආකාරවතී සද්ධාව හේවත් විදර්ශනා ප්‍රඥා සංප්‍රයුක්ත වූ සද්ධාව තමයි ඒ කාර්ය කරන්නට සමත් එතන තව වැදගත්ම කාරණාවක් තියෙනවා පිටුතුනේ. දැන් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දක්වන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉද දික්කවේ අරිය ශාවක ආර්ය ශ්‍රාවකෙක් මේ තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයේ විශ්වාස කිරීම ගැන. දැන් බල ධර්මයක් හැටියට දක්වනකොට බුදුහාර දක්වන ඉද භික්කවේ භික්ඛු සද්දා බලං භාවේති. අහන්නේ මෙහි භික්ෂුව සද්ධාව නැමැති බලය වඩනවා විවේක නිස්සිතෝ විරාග නිස්සිතෝ නිරෝධ. ඒ මොකද දැන් මේ කෙලින්ම නිවන විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ සද්ධාව වඩන්නට යොමු වෙන්නෙම බික්කු. ඒ කියන්නේ සංසාරයේහි බය දක්නා තැනැත්තා. ඒතකොට බික්කු කියලා කියනවා පොදුවේ භික්ෂුන් වහන්සේලාට මහා සංඝරත්නයට. එතකොට එහි වචනාර්ථය ගත්තත් පස්සේ ඒන් භික්ෂුන් වහන්සේලා කියලා චීවරය දරාගත්තු පිරිස පමණක් නෙමෙයි බික්ඛු කියන වචනය තවත් අර්ථයක් හැටියට දක්වනවා සංසාරේ තයන් ඉක්ඛති ඉක්ඛතේති බික්ඛු ඒතර සංසාර බය දකින තැනැත්තා තමයි බික්කු. ඒතකොට සංසාරේ බය දකින තැනැත්තා තමයි නිවනෙහි වටිනාකම දකින්නේ. එතකොට තමයි ඒ තැනැත්තාට මේ සද්ධාව දියුණු කරන ක්‍රියාවලිය පිළිබඳ නිවන ඉලක්ක වෙන්නේ. නිවන ඉලක්ක කොටගෙනයි මේ ගුණය දියුණු කරන්නේ. ඉතින් එතනට යනකොට ඒ තැනැත්තා ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, ඒ තැනැත්තා සංසාරයේහි බය දක්නා තැනැත්තෙක්. ඒ නිසා බික්කු කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අවස්ථාවෝචිතවත් බුදුරජාණන් වහන්සේ ඒ වචනේ පාවිච්චි කරන භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනකොට ඒ වගේම අර වගේ ගැඹුරු අර්ථයකුත් ඒ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මෙතන අපිට පේනවා ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කියනකොට අරිය ශාවකෝ කියලා කියනවා. එතකොට බල ධර්ම ගැන කියනකොට වික්කෝ කියලා කියනකොට එතන ඍජුවම නිවන ඉලක්ක කොටගෙන ඒ ශ්‍රද්ධාව දියුණු කිරීම නිසා වෙන්නට පුළුවන් ඒ වික්කෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙන කියලා එතන අපිට හිතන්න ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් වික්ෂුන් වහන්සේලා කියන අර වික්ෂුන්ට මේ දේශනාව කළ නිසා එහෙම දේශනා කළා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම වුණත් එතන ඕනනම් අරිය ශාවකෝ කියලා කියන්නත් බැරි කමක් නැහැනේ. ඒතර තථාගතයන් වහන්සේ එතන ඍජුවම අර නිවන ඉලක්ක කොටගෙන ඒ දේශනාව දේශනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට සද්ධාව දියුණු කරන්නට පුළුවන්. එය ආකාර අමෝලිකා සද්ධාාවක් හැටියට කෙනෙක් තුල වර්ධනය වුණාට ඒක හුදෙක් අර්බුද පිණිස හේතු වෙනවා. අනුවන බව මතුවෙන්නට හේතු වෙනවා. ඒ වගේම රැවටෙන්නට හේතු වෙනවා භක්ති මාත්‍රයට හේතු වෙනවා ඒ නිසා බුදුදහමේ අමෝලිකා සද්ධාව කෙසේවත් අගය කරන්නේ අගය කරන්නේ ආකාරවතී සද්ධාවයි ඒ ආකාරවතී සද්ධාවත් අපි පියවර තුනකින් හඳුනාගත්තා ප්‍රාථමික මධ්‍යම සහ උත්කෘෂ්ඨ කියලා ප්‍රාථමික අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැකීමෙන් බුදුගුණ ඇසීමෙන් පොතපත කියවීමෙන් සුතමය සහ දර්ශනෙන් නේත්‍ර දර්ශනෙන් ඇති කරගන්නා බුදුහාමුදුරුව ගැන විශ්වාසය ඊළඟට දෙවැනි අවස්ථාව චින්තාමය වශයෙන් බුද්ධ ගුණ එකින් එක අරගෙන දිගු කලක් ඒවා භාවනා කරලා ඇති කරගන්නා සද්ධාව තුන්වෙනි අවස්ථාව විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව දියුණු කරන ලද සද්ධාව ඉතින් අන්න ඒ විදිහට දිනු කරන ලද සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට විමුක්තිය ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඒවා බෝධිපාක්ෂික ධර්ම හැටියට පිළිදා. එතකොට දැන් ඔය අපි අද දක්වා කතා කළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 ධර්ම වශයෙන් එහෙම නැත්නම් චෛතසික ධර්ම වශයෙන් හිත චෛතසික ධර්ම නැත්නම් පරමාර්ථ ධර්ම වශයෙන් 14ක් බවට පත් වෙනවා. ඇයි 14ක් වෙන්නේ? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම පහ බහුලව යෙදලා තියෙන නිසා. එතකොට පසුගිය සති ගණනාවක දැන් බෝධිපාක්ෂික ධර්ම කතා කරන්න පටන් ගන්න අදට අපි සති 10ක් කතා කරලා තියෙනවා. ඒ සති 10 තුළ අපි වීර්ය අවස්ථා 9කේ දෙන ආකාරය සතිය අවස්ථා 8කේ දෙන ආකාරය ඒකාග්‍රතාවයේ අවස්ථා 4කේ දෙන ආකාරය ප්‍රඥාව අවස්ථා 5කේ දෙන ආකාරය සහ අද අපි කතා කළේ ශ්‍රද්ධාව අවස්ථා දෙකක බෝධිපාක්ෂික වශයෙන් යෙදෙන ආකාරය ඊළඟ සතියේ ඉඳලා අපි කතා කරමු අවශේෂ පරමාර්ථ ධර්ම ටික එක් එක් අවස්ථාවල තමයි යෙදෙන්නේ ඒ කියන්නේ ඡන්ද, චිත්ත, ප්‍රීති, පස්සද්දි, తත්‍රමජ්ජතතා, විතරක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ අනෙකුත් ධර්ම ටික එක් එක් අවස්ථාවල තමයි බෝධිපාක්ෂික ධර්ම කතාවේදී යෙදෙන්නේ. ඒ කොහොමද කියන කාරණා අපි ඉදිරි සතිවලදී කතා බහ කරමු. අදට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. දැන් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.